නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස අද අපි සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වන්නේ සමාජීය බලපෑම් නිසා ඇතිවෙන द्वේෂය අද්වේෂය බවට පත් කරගන්නේ කෙසේද සමාජයේ බලපෑම් වලට ගැළපෙන විදියට අපිව ඇඩගස්වාගෙන ආර්ය මාර්ගයේ වඩමින් ජීවත් වෙන්නේ කෙසේද කියන කාරණාව. <clears throat> අද මේ කාරණාවේ වැදගත්කම කොච්චරද කියලා කිව්වොත් ආර්ය මාර්ගයේ ගමන් කරන ගී පැවිදි කියන සියලුම දෙනාට ජීවත් වෙන්න සිද්ධ වෙලා තියෙන්නේ සමාජයේ. අද අපගේ ජීවිතවල කෙලෙස් ඇති වෙච්ච ප්‍රමාණයන් වෙන වෙනම වර්ග කරලා බැලුවොත් ගොඩාක් ඇවිල්ලා තියෙන්නේ සමාජීය ගැටලු මත අපි ජීවත් වෙන පරිසරය තුලින්. එහෙනම් මේ පරිසරය තුලින් අපගේ දුර්වලකම් එන්න එන්න ශක්තිමත් වෙනවා. අපගේ ಗುಣධර්ම එන්න එන්න පිරියෙනවා. අපගේ මාර්ගය අනන්ත අප්‍රමාණ තැන්වල වැරදෙනවා. මේ අවබෝධය නැතුව අපි දවස ගානේ ආර්ය මාර්ගයේ වඩනවායි කියලා මුලාවක් තුල ජීවත් වෙනවා. මෙන්න මේ කාරණාව අපි පෑදලි කරගත යුතුයි. මේ අඩුව මේ දුර්වලකම අපි තේරුම් අරගෙන නිවැරදි කරගත යුතුයි කියන කාරණාව මුල් කරගෙන තමයි සමාජයේ බලපෑම් තුලින් ඇතිවෙන කෙලෙස් එහෙම නැත්නම් द्वේෂය අද්වේෂය බවට පත් කරගන්නේ කෙසේද කියන කාරණාව අද අපි සාකච්ඡා කරන්නේ. අපි දන්නවා අපි මේ ලෝකේ ජීවත් වෙනකොට අද වර්තමානය තුල කුමක් සිදුවෙනවද? අද අපගේ දේශයේ තත්ත්වය කුමක්ද? අද මිනිසුන්ට ඇති වෙලා තියෙන වාතාවරණය කුමක්ද කියලා අනන්ත අප්‍රමාණ මාධ්‍යවල තොරතුරු අපි විමසනවා. අපි අවංකවම දන්නවා කිසිම මාධ්‍යයක ආර්ය තොරතුරු කියන්නේ අද සෝවාන් වෙච්ච කට්ටිය මෙච්චරයි, අද සකු르දාගාම වෙච්ච කට්ටිය මෙච්චරයි, ඊයේ රාත්‍රියේ 12 වෙනකොට අනාගාමි ඵලයටපත් වෙච්ච කට්ටිය මෙච්චරයි. ගිය සතියේ වார்த்தාවට අනුව රාතන් වහන්සේලා මෙච්චරයි කියලා කිසිම මාධ්‍යයක කියන්නේ හැබැයි උදේ ඉඳලා රෑ වෙනකම්ම කියන්නේ බුදුබණ තමයි. හැබැයි ආර්යවරු බීවීම පිළිබඳ විස්තරයක් නැහැ. එහෙනම් කොමක්ද මේ කාරණාව තුළින් ලෝකෙට පෙන්වන්නේ පැවැත්මක්. තමන්ගේ මාධ්‍ය පවත්වා ගන්න ඕනේ, ආධාර ටික ගන්න ඕනේ. ඒක තුලින් අපි තම ගොඩාක් සපවත්ව ජීවත් වෙන්නට ඕනේ. ඒක තව තවත් දියුණු වෙන්නට ඕනේ. දවස ගානේ මේක පරිභෝජනය කරන සංඛ්‍යාව අපේක්ෂකයන් වැඩි වෙන්නට ඕනේ. එහෙනම් අපේ ජීවිත කාලය පුරාවටම අපි මේ මාධ්‍ය වලින් ගත්ත තොරතුරු sannivedana තුලින් ගත්ත තොරතුරු සමාජයේ වශයෙන් අපි එකතු කරගත්ත තොරතුරු වලින් කුමක් සිද්ධ වෙලා තියෙනවද කියලා කිව්වොත් ඒ හැම දෙය තුලින්ම සිදු වෙලා තියෙන්නේ අපේ ආර්ය ජීවිතයේ පිරියන එක. එහෙනම් යම්කිසි කෙනෙක් මේ භවයේ rahat වෙලා පිරිණිවන් පාන්නට අවශ්‍ය නම් එයා මේ භවයේ පිරිණිවන් පාන්න ඕනේ කියන ප්‍රාර්ථනාව තුළ ජීවත් වෙනවා නම් මේ අනුන්ගේ තොරතුරු හොයන ඕපදූප හොයන ක්‍රමවේදයේ තියෙන අඩුව හදා ගන්නට ඕනේ සමහර අය කියනවා ස්වාමිනී මම නම් රූපවාහිනිය නරඹන්නේ ගුවන් විදුලිය නරඹන්නේ මම කවදාවත් කිසිම ප්‍රවෘත්තිය පත්‍රය බලන්නේ කියලා කියනවා. හැබැයි ඒ සියලෝම දේවල් වලින් කරන්නේ අනුන්ගේ විස්තර දැන ගැනීම. හැබැයි ඒ අනුන්ගේ විස්තර දැන ගැනීමේ අඩුව අපේ ජීවිතවල අපි නිවැරදි කරගන්නේ අර ස්වාමීන් වහන්සේ කොයි වගේද දන්නේ නැහැ කියලා ඒ විස්තර ටික ආගන්නවා. උන්වහන්සේ මාර්ගඵලයක ඉන්නවද? ජාත රූප අල්ලනවද? විකාලේ රකින්නවද? උන්වහන්සේ සිල්වත්ද, ගුණවත්ද, කොයිද පැවිදුනේ? මේ සේරම කරුණාකාරණා ඔයන් නැද්ද? අද අපේ පැවිදි ජීවිතය තුළ පවා එන ස්වාමින්වහන්සේලාගේ සේරම විස්තර අපි ආන්නේ බලන්නේ ඇත්තටම අපිට උන්වහන්සේ කෙරේ තියෙන ලෙංගතුකමට ආදරයට නෙමෙයි අපට ප්‍රශ්නයක් තියෙනවා අපේ සිලින්ඩරේ ගලවගෙන යයිද තියෙන සබන් ටික පටවගෙන යයිද සීනි ටික කරේ තියන් යයිද උදේ වෙනකොට අපේ සිවුරු ටික අරන් යයිද කියන බය චකිතේ අපට තියෙනවා අපි 300 උරයි පාත්‍රයේත් එක්ක සිව්පසෙන් ජීවත් වෙන භික්ෂුවක් නම් අපිව මිසක් වෙන මොකවත් ගෙනියන්න දෙයක් නැත්නම් අපිට මේ ලෝකේ කාගේවත් තොරතුරු අවශ්‍ය නැහැ. උන්වහන්සේගේ නම උන්වහන්සේටයි ඒක අවශ්‍ය මතක තියාගන්න. අපට අවශ්‍ය නැහැ. උන්වහන්සේගේ අනන්‍යතාවය උන්වහන්සේටයි අවශ්‍ය ඒක ඔප්පු කරන්න නඩත්තු කරන්න අපට අවශ්‍ය අපි කිසිම කෙනෙකුගේ නමක් ගමක් කාන්න මාර්ගය පිළිබඳව විතරයි කතා කරන්නේ අවසරයි පින්වත් ස්වාමිනී ඔබ වහන්සේ කොයි වගේද දැන් මේ දවස්වල මාර්ගය වඩන්නේ ඔබ වහන්සේ මාර්ගය ඉවර කළාද මේ දවස්වල කමඨාන් වල தත්ත්වය කොහොමද කියලා ආර්ය ප්‍රශ්නය සාකච්ඡා කරනවා උන්වහන්සේත් අහනවා මම මේ දවස්වල සතර සටිපට්ඨානේ ආවල් කමඨාන වඩනවා ස්වාමිනී ඔබ වහන්සේ වඩන්නේ කුමක්ද කියලා අපි වඩපු දේ උන්වහන්සේටත් උන්වහන්සේ වඩන දේ අපටත් පරිභෝජනය කර ගැනීම තමයි ආර්ය ලක්ෂණය. මේක තමයි පිරිණිවන් පාන ලක්ෂණය. හැබැයි අපි කවදාවත් ඒව කතා කරන්නේ ස්වාමිනි දාන කටයුත්තේම තියනවද වැසිකිලි කැසිකිලි තියනවද ඒ නවාතන් පාසුකම් තියනවද කියලා මේවා අහනවා අපිනි කර තානායමකට නවාතන් ගන්න යනවා වාගේ හෝටලයකට කෑමට යනවා වාගේ කෑම ලෑස්තිද කියලා බලනවා. අර බෝඩ් වල ගාලා තියෙන හැමතැනම දවල් කෑම ලෑස්ති, රෑ කෑම ලෑස්ති, උදේ කෑම තාම සූදානම් වෙමින් පවතිනවා කියලා. අර බෝඩ් ගැව්වා වාගේ ඒවා විමසනවා වාගේ එකක් වෙලා එහෙනම් අද අපේ ජීවිතවල අපි අනිත්‍යගේ තොරතුරු කොච්චර ඔයනවද කියලා බැලුවා අපේ තොරතුරු කිසිම දෙයක් අපි දන්නේ නැහැ. සමහර අයගෙන් උප්පැන්න සාතිකේ නම්බරේ මොකද්ද කියලා වහම යට මතක නැහැ. සාමාන්‍යර සාතිකයේ අංකේ මතකද ඒක මතකත් නැහැ. ඇයි මොකද්ද ප්‍රශ්න වෙලා තිනා ලෝකයේ තියෙන සේරම ටික මතක තියාගන්නවා අනුන්ගේ තොරතුරු තමන්ගේ අත්‍යවශ්‍ය තොරතුරු මතක තියාගන්න මේ තරම් අපේ ජීවිතවල අපි දුර්වලයි අපි ගැන හොයන්න අපි දක්ෂ වෙන්නට ඕනේ සමාජයේ බලපෑම් කියලා කිව්වේ කිසිම සමාජයකින් කිසිම බලපෑමක් වෙන්නේ ඒවා ඔයන්න ගිය නිසා අපි බලපෑම් වලට ලක් වෙනවා. අන්න බලන්නකෝ ආවල් නිලිය ගණිකාවක්ලු කියලා රටේ නැති කට්ටියත් එක්ක අපි සාකච්ඡා කරනවා. දැන් ඒවා දෙතිස් කතා නැද්ද? උපාසක මට්ටමෙන් හිටියත් පරුසාවාච පිසුනාවාච සම්පප්පලාප වලට මේක අයිති නැද්ද? එයා කොයි විදියට ජීවත් වුණත් අපට තියෙන ප්‍රශ්නේ මොකද්ද? අපේ කයක් නෙමෙයි අපි නෙමෙයි අපායට යන්නේ අපට නෙමෙයි කර්මය ගෙවෙන්නේ එහෙනම් මේ සමාජයේ දේවල් දැනගන්න දැනගන්න ඒක තුලින් පටිගයක් ඇති වෙන්නේ නැද්ද රාගයක් ඇති වෙන්නේ නැද්ද ද්වේෂයක් ඇති වෙන්නේ නැද්ද අපේ ආර්ය ජීවිතයේ පිරිහෙන්නේ නැද්ද සමහර ස්වාමීන් වහන්සේලා ඉන්නවා මොනවාරි පක්ෂයක් ගැන ආයතනයක් ගැන කතා කරුවාම පැය ගාණක් කතා කරනවා හේතුව ඒ තරම් සමාජයේ බලපෑම් වලට ලක් වෙලා ඒ ඔක්කොම ටික ඔළුවේ තරඳවගෙන ඉන්නවා 1930 ගණන් වල මෙන්න මේමයි උනේ කියලා පටන් ගත්තාම අද වර්තමානයේ මේ තැනකම් එයා කරුණුකාරණා කියනවා පැය 20ක් විතර කතාව නවත්ත ගන්න බෑ. ඒ තරම් ඔළුවේ පුරවාගෙන සමාජයේ දේවල් දැනගත්ත නිසා එයා අන්ත අසරණ විදියට බලපෑම් වලටපත් වෙලා අපේ ජීවිතේ අපි මේ ලෝකේ හොයලා තියෙන තරමක් හොයලා තින්නේ අනුන්ගේ ඕපදෝප අසුවලා මොනවද කරන්නේ අසුවලා කොයි විදිහට ජීවත් වෙන්නේ අසුවල් රටේ මොකද්ද තත්ත්වය අසුවල් රටට වයින්නවද කියලා අපි හොයනවා අපේ රටට වයින් එක පිළිබඳ අපිට කල්පනාවක් නැහැ එහෙනම් මේ ලෝකයේ මේ සමාජයේ පවතින සෑම කාරණාවක් අරන් බලනකොටම ඒ සෑම කාරණාවක් තුළින් වෙලා තියෙන්නේ අපේ ආධ්‍යාත්මික ජීවිතයේ පිරීමකුත් නැත්නම් අපේ අනාර්ය ජීවිතයට අනවශ්‍ය දේවල් එකතු වීමකුත් එහෙනම් අනාර්ය ජීවිතේට තව තවත් අනවශ්‍ය දේවල් එකතු වෙනවායි කියලා කියන්නේ අනාර්ය ජීවිතය අපට ස්ථීර ජීවිතය බවට පත් වෙනවා මා පොළවේ අපේ උප්පත්තිය తాවකාලිකයි අපි පිරිනිවන් පාලා මේක අත්හැරලා යන්න ඕනේ. අපි යම්කිසි ගමනක් යනකොට මාංශය විඩාවට අපි කොයි හරි ධර්මශාලාවක ගිහින්ලා විවේක ගන්න නැද්ද? විශ්‍රාම ශාලාවකට ගිහිල්ලා විවේක ගන්න නැද්ද? ඒ වගේ මේ සංසාරයේ අනන්ත අප්‍රමාණ ඇවිදිලා ඇවිදිලා මෙන්න මේ පෘථිවියට ආවා සම්බුද්ධ ශාසනයට ආවා විවේක ගන්න. දැන් අපේ මිනිසත් භවයේ විවේකය ගත්තා. දැන් අපි rahat වෙලා මේක අත්හැරලා යන්න ඕනේ. උස්ම ටික අපිට ණයට දීලා තියෙන්නේ කර්මය ඉවර නම් අත්හරින්න ඕනේ. එක විනාඩියක්වත් වැඩිපුර තියාගන්න බෑ. මේ සේරම ගෙවල් දොරවල් බඩමුට්ටු හැම එකක්ම අපිට తాවකාලික ආරක්ෂා කරන්න දීලා තියෙන්නේ. ඒවා ආරක්ෂා කරලා අනිත් අයට බාර දීලා යන්න ඕනේ. Tamanගේ භාර්යාව දරුවන්ට බාර දීලා යන ස්වාමි පුරුෂවරු නැද්ද? ස්වාමි පුරුෂයා දරුවන්ටයි ඒ ලේලිටයි බෑනටයි බාර දීලා මියපරලෝ යන බිරින්දෑවරු මේ ලෝකේ නැද්ද? සේරම ගෙවල් දොරවල් ඉඩකඩම් දරුවන්ට බාර දීලා මියපරල යන දෙමව්පියෝ මේ ලෝකේ නැද්ද? සහෝදරයෝ සහෝදරයන්ට හැමදේම අත්හැරලා අම්මා තාත්තගේ දේපල ඔක්කොම අත්හැරලා මියපරලෝ යන්නේ නැද්ද? එහෙනම් මේ ලෝකේ කාටවත් ස්ථිර අයිතියක් නැහැ. හැමදේම తాවකාලික ආරක්ෂාවට විතරයි දීලා තියෙන්නේ. මීමුත්තගේ කාලේ රැකගත්ත ඉඩම සීයාගේ කාලේ රැකගත්තා. ඒක තාත්තගේ කාලේ රැකගත්තා. දැම මම මුරකාරය වෙලා මේක ආරක්ෂා කරනවා. එහෙනම් પરම්පරාවෙන් પરම්පරාවට මුර සේවාවක් සැපෙව්වා මිසක් අයිතිවාසිකමක් භුක්ති විඳලා නැහැ. එහෙනම් ඒකේ පළදාව අපි ගත්තනේ කියලා අපිට ප්‍රශ්නයක් තියෙනවා නම් ඒක ඒක මුර කරනවට ලැබිච්ච වැටුප එහෙනම් අපි හැමෝම මේ ලෝකේ ගෙවල් මුර කරනවා, බිරින්දාවරු මුර කරනවා, ස්වාමි පුරුෂයෝ මුර කරනවා, දරුවෝ මුර කරනවා, වැඩපොළවල් මුරකම් මුර කරනවා, ඉඩම් මුර කරනවා, මිල මුදල් රත්තරන් ටික මුර කරනවා, ගෙවල් වල බඩු මුට්ටු මුර කරනවා. එහෙනම් ජීවිත කාලෙම මේ භෞතික වස්තු ටික මුර කරන මුරකාරය වශයෙන් තමයි අපි ජීවත් වෙලා තියෙන්නේ. එහෙනම් අපේ ජීවිතවල ගත්තාම අපි පරිභෝජනය කරන සෑම භාණ්ඩයක්ම වැස්සට තෙමෙන්නේ නැතුව අවුවට පිච්චෙන්නේ නැතුව පරිස්සමෙන් අපි ඒවා නඩත්තු කරන්නේ නැද්ද? යනකොට ගෙනියන්න බෑ කියලා දැනගෙන අපි ඒක මුර කරන්නේ නැද්ද? පරිස්සම් කරන්නේ නැද්ද? මෙන්න මේ සමාජීය බලපෑම අපි තේරුම් ගන්නට ඕනේ. අපි ටිකක් වාඩි වෙලා කල්පනා කරනකොට අපට තේරෙනවා මේ අලුත්ම වර්ගයේ නවීන වර්ගයේ උපකරණ හැම එකක්ම හදන්නේ අපට ආදරයට නෙමෙයි ඒක තුලින් බලපෑමක් පෙන්වන්න අලුත් අලුත් වාහන හදනකොට ඒවා ගන්න අලුත් අලුත් මානසික බලපෑම අපට එන්නේ නැද්ද? තියෙන වාහනේ විකුණ ගන්න අපි පොරබදින්නේ නැද්ද? තුට්ටුවට දෙකට හරි විකුණලා ඒ වගේ අලුත් වාහනයකට යන්න අපි බලපෑම් වලටපත් වෙලා මානසික ලෙඩක් වෙන්නේ නැද්ද? අරකෙත් රෝද හතර නම් මේකෙත් රෝද හතර නම් අරකෙත් ගමන යනවා නම් මේකෙත් ගමන යනවා නම් දැන් මේ තියෙන මානසික විඩාව අර අලුත් මාදිලියේ තියෙන මෝස්තරවල තියෙන බලපෑම නිසා නෙමෙයිද එහෙනම් සමාජයේ තුල තියෙන සෑම දෙයක් තුලින්ම අපට බලපෑමක් ඇති වෙනවා. අපි දවස ගානේ බලපෑම් වලටපත් වෙමින් පවතිනවා. මෙන්න මේ කාරණාව තේරුම් ගන්නට අවශ්‍යයි. අපි ජීවත් වෙන පරිසරය තුළ අපි පරිභෝජනය කරන සෑම භාණ්ඩයක් තුළම මේ බලපෑම අපට තියෙනවා අලුත්ම වර්ගයේ කොස්සක් ඉඳලා කම්බ වුණාම අපි හිතනවා මේක අලුත් තාක්ෂණයක් මේක ප්ලාස්ටික් වලින් කෙඳි හදලා තින්නේ එහෙනම් පරණ කොස් අත්හැරලා මේකට අපි බැඳෙන්නේ නැද්ද ඒ අලුත් තාක්ෂණයේ දේවල් කවුරු හරි ගන්නවා නම් වටිනාකම වැඩි නිසා උරුබූටි නිසා ඒක අපිට ගොඩාක් කැමැත්තටපත් වෙච්ච නිසා කිසිසේත් මේක අත්හරින්න පූජා කරන්න මානසිකත්වයක් අපට ඇති වෙන්නේ නැහැ එහෙනම් මේ වගේ අනන්ත අප්‍රමාණ නාමික වස්තු, නිර්නාමික වස්තු, මානසික වස්තු කියලා මේ හැම දෙයක් තුළින්ම දවස ගානේ අපි බලපෑම් වලටපත් වෙලා දුර්වල වෙමින් පවතිනවා. මෙන්න මේ අඩුව අපි තේරුම් අරගෙන නිවැරදි කරගන්නට ඕනේ. මෙච්චර කාලයක් දුරකථනය පාවිච්චි කළා කිසිම ප්‍රශ්නයක් නැහැ. කිසිම මානසික විඩාවක් තිබුණේ මේ මාදිලියට වඩා තවත් මාදිලි දෙක තුනක් ආවාම මේක පරණ මාදිලියක් වුණා. 1980 මාදිලියක් බවට පත් වුණා. දැන් මේක පාරේ හරගෙන යන්න හරි ලැජ්ජයි. මිනිස්සු ඉස්සරහා අපිට කතා කරන්න හරි ලැජ්ජයි. දැන් අලුත් මාදිලි දිහා දැකලා ඒක ගන්න ඒ මානසිකත්වයට යන්න මොනතරම් විඩාවක් විඳිනවද? මොනතරම් බලපෑම් වලට ලක් වෙනවද? කන්නේ බොන්නේ නැතුව අත්‍යවශ්‍ය වීදම් පවා නවත්තාගෙන අර දුරකතනය ගන්න වෑයම් කරන්නේ නැද්ද? එහෙනම් මේ නාම රූප සමාජයේ නිර්මාණය වෙනකොට ඒ සෑම දෙයක් තුළින්ම අපි බලපෑමකටපත් වෙනවා. ඒ හැම දෙයක් තුළින්ම අලුත් අලුත් ලෝභ නිර්මාණය කරනවා. අලුත් අලුත් බැඳීම් ඇති කරගන්නවා. මේ තුළින් අපට වෙලා තින්නේ බැඳීම් රාශියකට උරුමකම් කියනවා. ඇලීම් රාශියකට උරුමකම් කියනවා. නැති ලෝභ අපි තුල දැන් අලුතෙන් අලුතෙන් නිර්මාණය වෙලා මෙන්න මේ යථාර්ථය තේරුම් අරගෙන නිවැරදි කරන්න පුළුවන් මේ දුර්වලකම අපට හදාගන්න පුළුවන් අපේ ජීවිතයේ විශාල ජයග්‍රහණයක් අපට ඉමි කරගන්න පුළුවන් මේ වෙනකොටත් මේ වගේ දුර්වලකම් අනන්ත අප්‍රමාණව අපට තියෙනවා මොනවාරි භාණ්ඩයක් අලුතෙන් වෙළඳ පොළට ආවයි කියලා දැනගත්ත වෙලේ ඉඳලාම ඒක ගන්නකම් පරිශීලනය කරනකම් ඒ භාණ්ඩෙන් එක කොටසක් අපට අයිති වෙනකම්ම අපට 100ක් නෑ කල්පනාවක් නෑ ඒක ගැන නිතරම කල්පනා කරනවා එහෙනම් මේ ලෝකේ සමාජීය ප්‍රශ්න වලට අපි මොනතරම් කැළඹෙන්නේ නැද්ද බැංකුව කොල්ල කෑවයි කිව්වාම ඒක ඇත්තටම කම්පා වෙන්න ඕනේ බැංකුවේ කළමනාකාරතුමා. එයා කිසිම කම්පාවක් නැහැ. ඇයි? එයා සම්පූර්ණ ඒක රක්ෂණය කරලා තියෙන්නේ. සම්පූර්ණ මුදල එයාට හම්බෙලා තියෙන. එයාට ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඒක රෝපවාහිනියෙන් බලන අපේ ඇඟවල වෙවුලනවා. ඇයි අපේ රුපියල් 3000කුත් ඒ බැංකුවේ තියෙනවනේ. ඒ 3000 නිසා එදා රෑ නිින්ද යන්නෙත් නැහැ. එදා රෑ වෙනකම් කල්පනා කරනවා මාර ප්‍රශ්නේ මේ 3000 තරම් ගිල්ලානේ. අර මං කොල්ල කාර්යෝ කියලා අර ඉන අත්මුතු පරම්පරාවටම නම් බැනලා නිඳා කරලා මානසිකව ලෙඩෙක් වෙනවා. එහෙනම් මේ හැම තොරතුරු තුළින්ම වෙන්නේ කම්පාවටපත් වෙන එක නෙමෙයිද සෑම දෙයක්ම දැන ගැනීම තුළින් අනිත්‍යයේ දැන ගැනීම තුළින් අපි විඩාවටපත් වීමක් නෙමෙයිද සිද්ධ වෙන්නේ එහෙනම් තමන්ගේ අඩුපාඩු නිවැරදි කරගන්නට ඕනේ තමන් ගැන හොයාගෙන තමන්ගේ දුර්වලකම් හදාගන්නට ඕනේ මේක මේ දක්වා අපි කරලා නැත්නම් දැන් ඉඳලා මේවා නිවැරදි කරගන්නට ඕනේ මගුල් ගෙදරකට යනකොට මිනිස්සු යන්න කලින්ම කුකුල මවා ගන්නවා, මාළු මවා ගන්නවා, අරක් ඒ අරකා පිටින් gediya පිටින් මවාගෙන එතනට යන්නේ. බලනකොට සම්පූර්ණ එළවලු කෑම තියෙන මේ උත්සවයක් දැක්ක ගමන් ඇඟ වෙවුලනවා. ඇයි තරහා ගිහිල්ලා කුකුලේ තනියෙන් කනවයි කියලා මාළු කුරුව දෙන්නෙක් අත් දෙකෙන් කනවයි කියලා හිතාගෙන ගිහින් බලනකොට කීර හදලා තියෙනවා, නිවිති හදලා තියෙනවා, පරිප්පු හදලා තියෙනවා දැක්කාම අර මනමාලයා මරන්න තරම් තරහා ඇයි Tamanගේ සමාජයේ බලපෑම් Tamanට දරා ගන්න බෑ. එහෙනම් අද වර්තමාන සමාජයේ පවතින චාරිත්‍ර වාරිත්‍ර වලට මොනතරම් අපි බලපෑම් වලටපත් වෙනවද? මිනිස්සු කැමති බාගෙට ඇඳගෙන යන්න මිනිස්සු කැමති එළුවෙන් යන්න ඒක අපේ ප්‍රශ්නයක් නෙමෙයි ඒගොල්ලන්ගේ කය ඒගොල්ලෝ පෙන්නගෙන යනවා ඒ නිසා මිනිස්සු රාගය ඇති කරනවා නම් තෘෂ්ණාව ඇති කරනවා නම් ඒ කර්මයේ අයිති ඒගොල්ලන්ට ලැබිලා ඒගොල්ලෝ මේ ලෝකේ සතර අපායේ ඉපදෙයි තිරිසන් ලෝකවල ඉපදෙයි പ്രേත භූත ලෝකවල ඉපදිලා දුක් විඳි ඒ කර්මයේ ඒගොල්ලෝ ගෙවන්න කැමති නම් අපි මොකටද බටහිර සංස්කෘතිය වලට බනින්න යන්නේ ඒ විදිහට ඇඳගෙන ඉන්න කට්ටිය නිନ୍ଦා හපාස කරලා අපේ චරිතයට අපි අඩුවක් එකතු කරගන්නේ ජීවිත කාලෙම අපට මේ ප්‍රශ්නය තියෙනවා. පුංචි කාලේ අපි කතාවක් අහලා තියෙනවා එක රටක රජුරුවෙක් හිටියලු ඒ රජුරුව හරි ධාර්මිකලු අනිත් අයගේ කිසිම දෙයක් හොයන්නේ නැහැ ඒ රටේ රජුරුවෝ බොහොම ධාර්මිකව පාලනය කරනවා හරි නියතමානී කෙනෙක් කියලා රටටම ප්‍රසිද්ධයි කිසිම කෙනෙක්ගේ පැමිණිල්ලා කාගේවත් ආන්නේ අනුන්ගේ ඕපදූප ආණ්ඩ කැමති නෑ රජ්ජුරුවෝ. රටේ මිනිස්සෙ කිටියා ඒ මිනිස්සු හැමදාම කාට හරි නිඳා කරනවා අපහාස කරනවා අපේ ගම්වල අපේ ප්‍රදේශවලත් ඉන්නවනේ අනුන්ගේ අඩුවමනේ කියන්නේ කිසිම දවසක තමන්ගේ අඩුවක් දකින්නේ නැහැ. අර භික්ෂුව මේමයි, ආවල් සංඝයා මේමයි, ආවල් සේනාසනේ මේමයි, ආවල් ලොකු ආන්දරෝ මේ විදිහට ජීවත් වෙන්නේ කියලා රටේම ඉන්න ස්වාමින්වහන්සේලා නිඳා කරලා අපාස කරලා තමන්ගේ චරිතය අපිරිසිදු කරගන්නවා. මේ වගේ ගී සමාජවල සමහර අය ඉන්නවා ගම්වල හැමෝටම බයිනවා නිඳා කරනවා. එයාගේ ජීවිත කාලේ කිසිම දවසක කිසිම කෙනෙකුට යාපතක් කියලා නැහැ. මෙන්න මේ වාගේ අනිත් අයට නිතරම දොස් කියන නිඳා කරන ඒ වාගේ පුරුදු වෙච්ච චරිතයක් එක්කෙනෙක්ගේ අඩුව කියනවා නිඳා කරනවා අපහාස කරනවා මේක දරාගෙන ඉන්න බැරුව එයා ගිහලා ඒ රජවාසලට ගිහලා චෝදනා කරනවා චෝදනා එක වුණා දෙක වුණා තුන වුණා 10 12 වුණා 20 ගාණක් විතර චෝදනා වෙලා හැමතියාට මේක දරාගෙන ඉන්න බැරුව මහරජතුමනි ප්‍රශ්නයක් තියෙනවා රටේ මොකද්ද මෙන්න ආවල් ගම්මානේ මේ වගේ නමින් මිනිස්සෙක් ඉන්නවා මේ මිනිස්සයා හැමදාම මේ මිනිස්සයාට චෝදනා කරනවා යනකොට එනකොට නිନ୍ଦා අපාස කරනවා කඩවල් ගාන කියලා තේබිබි අර මිනිස්සු ගැන දොස් කිය කිය එක එක ඕපාදෝප කතා කරනවා මේ ප්‍රශ්නෙට විසඳුමක් ඉල්ලලා හැමදාම අභියාචන ලියුම් විසි ගාණක් ඇවිල්ලා තියෙනවා. මේකට මොනාරි අපි අනුකම්පා කරන්නට ඕනේ. රජ්ජුරෝ කල්පනා කරලා කිව්වලු හැමතියා ගිහිල්ලා ඒ දෙන්නවම එකගෙන එන්නයි කියලා. හැමතියා ගිහිල්ලා අර දෙන්නවම අරගෙන ඇවිල්ලා මෙන්න බනින මිනිසයා මෙන්න බැනුම් ආන මිනිසයයි කියලා කිව්වාම කිව්වලු බැනුම් ආන මිනිසයාට මෙන්න සොල්දාදුව දෙන්නෙක් ඇවිල්ලා මේ බැනුම් ආපු මිනිසයාගේ පිට පැලෙනකන් කසපාර දෙන්න කියලා ඒ මිනිසුන්ට හිතා ගන්න බැරිලු චෝදනාව රජුරවන්ට තේරුන්නේ අපි කියන කාරණාව රජුරවන්ට තේරුම් ගන්න බැරි වුණා රජුරවන්ට වැරදුනායි කියලා අනේ දේවයන් වහන්සේ මෙයාට නෙමේ ගාන්න ඕනේ මෙයාට හරි හරි ඔක්කොම මට තේරෙනවා මමනේ රජුරෝ මම කියන දේ කරන්නයි කියලා අර බැනුම් ආපු මිනිස්යාගේ පිට පැලෙන කම්ම කසෙන් ගැව්වා හොඳටම කසෙන් ගැව්වා දෙතුන් වතාවක්ම කලන්තේ නැති වුණා වතුර ගගා කූද්ද කූද්ද ගැව්වා මොකද්ද ප්‍රශ්නේ කියලා මිනිස්සු කම්පාවටපත් වෙලා රාජ්‍ය සභාවේ හැමෝම විස්මිත වෙලා මොකද්ද මේ කාරණාව මහරජතුමනි මේකේ අර්ථය මොකද්ද කියලා ඇහුවා එතකොට තමයි මහරජතුමා කිව්වේ බලන්න පින්වත්නි මේ මිනිසයා මේ මිනිසයාට විතරමනේ බැනලා තියෙන්නේ. මේ මිනිසයාට බැන්නයි කියලා මේ මිනිසයා දැන් චෝදනා කීයක් කරලා තියනවාද? 20ක් කරලා තියනවා. එහෙනම් හැමදාම රජවාසල එක්කෙනෙක් මුර කරන්නේ දවස වෙනස් වෙනවා. එතකොට මේ සෑම චෝදනාවකටම එතකොට මේ මිනිසයා 20 තැනකකින් මේ මිනිසයාට චෝදනා කරලා හැබැයි මේ මිනිසයා හැමදාම මෙයාට විතරයි චෝදනා කරලා තියෙන්නේ. එහෙනම් මේ මිනිසයා මෙයාට එක චෝදනාවයි කරලා තියෙන්නේ. හැබැයි එයා ගැන මෙයා විසි කෙනෙකුට සෝදනා කරලා ඒ නිසා දානමවතාවක් මේ වැරද්ද මෙයා කරපු නිසා පිටපැලෙන්න කසෙන් ගාන්න ඕනේ මෙයාට අරයා කරලා තියෙන එක චෝදනාවයි. එතකොට තමයි මිනිසුන්ට තේරෙන්නේ රජ්ජුරෝ මොනතරම් ප්‍රඥාවන්තද කියලා. අසුවලා දුස්සීලයි අසුවලා විනයක් නැහැ කියලා අපි දොස් කියනකොට දැන් ඒ වැරද්ද වෙන්නේ නෙමෙයිද අපිත් කරන්නේ. එහෙනම් අසුවලා දුස්සීලයි කියලා චෝදනා කරන මම දුස්සීල නැද්ද? මට තියෙන අයිතිය මොකද්ද? එයාගේ අඩුව විනිශ්චය කරන්න. මම මම නඩුකාරයා වුණේ කොහමද? එහෙනම් තවත් කෙනෙක් වැරදි කියලා මම කියනකොට ඒ වැරද්ද මමත් කරලා අසුවලා නරක කෙනෙක් අසුවලා මේ වගේ කෙනෙක් කියලා නිඳා කරනකොට ඒ නිඳාව තුළින් මම අනිත්‍යයි නිඳා කරන චරිතය කියලා මට නිඳාවක් ලැබෙන්නේ නැද්ද? එහෙනම් කෙක්කෙනෙක් අරයට බයිනවා එයාට බයින එක බල්ලා මෙයා මෙයාට බයිනවා බලනකොට අර දෙන්නම ඉන්නේ එකම මානසිකත්වය මේ වගේ සමාජයේ ඇතිවෙන බලපෑම් අනන්ත අප්‍රමාණ අපට නැද්ද එක එක්කෙනාගේ චරිත දිහා බලලා අපි බලපෑම් වලටපත් වෙලා එක එක්කෙනාගේ ඇඳුම් දිහා බලලා අපි බලපෑම් වලටපත් වෙලා එක එක්කෙනාගේ ජීවිත රටාවන් දැකලා අපි බලපෑම් වලටපත් වෙලා රටේ තියෙන අනන්ත අප්‍රමාණ ප්‍රශ්න වලින් අපි කම්පාවටපත් වෙලා රාත් වෙන්න ඉන්න කෙනෙක් කොහොමද මේ වගේ කම්පාවටපත් වෙන්නේ මේ භවයේ ඈතර වෙන්න ඉන්න කෙනාට මොකද්ද මේ මෙච්චර අනිත්‍යයේ දේවල් එක තියෙන බැඳීම මේ අඩුව නිවැරදි කරගන්නට ඕනේ අනන්ත අප්‍රමාණ මේ වගේ දුර්වලකම් මේ වෙනකොටත් අපේ ජීවිතේ පවතිනවා සේනාසනයට ගියාම එතන තියෙන පරිසරයට අපි කම්පා නැද්ද? එතන ස්වාමීන් වහන්සේලාගේ වත්පිළිවෙල වලට කම්පා නැද්ද? දානශාලාවට ගියාම එතන ධම්මිර වළඳන පිළිවෙලට අපි කම්පා නැද්ද? එතන වත් පෑර හරිනකොට පෑරාරිය භික්ෂුන් වහන්සේලාත් අපි කම්පා නැද්ද? එහෙනම් මේ සමාජයේ තියෙන දේවල් දැකලා කම්පා වෙන සමාජයේ බලපෑම් වලටපත් වෙන මානසිකත්වය මේ වෙනකොටත් අපි තුල තියෙනවා අනන්ත අප්‍රමාණ මෙවැනි දුර්වලකම් නිසා අපේ ආර්ය මාර්ගය අනාර්ය වෙලා අපි එන්න එන්න දුස්සීල වෙලා අපි දුර්වල වෙලා කිසිම තැනක ඉන්න බෑ එයාගේ චරිතයේ බලපෑම නිසා එතනින් පලා යනවා අතන්ට ගියාම එතන වෙන ප්‍රශ්නයක් තියෙනවා ඒකට ඔරොත්තු දෙන්නේ එතනින් පලා යනවා අද අපේ ජීවිතේ අපේ තැම්මාරු කරපු අවස්ථා අනන්ත අප්‍රමාණ නැද්ද අපේ ගෙවල් වලින් අපි වෙන තැන් වලට ගෙවල් අදාගෙන යන්නේ. එතන ප්‍රශ්නයක් නෙමෙයි තියෙන්නේ. එතන ඒ පරිසරයේ සමාජයේ තියෙන ප්‍රශ්න වලට ඔරොත්තු දෙන මානසිකත්වය නෑ. එහෙනම් අපිව ඇදගස්ස ගන්න අපි දක්ෂ නෑ. මේ අඩුව අපි නිවැරදි කරගන්නට ඕනේ. අනන්ත අප්‍රමාණ අපේ ජීවත් වෙන පරිසරයේ හැමෝම රාත් වෙලා නැහැ. අපේ සමාජයේ මිනිස්සු හැමෝම අනාගාමි වෙලා නැහැ. එහෙනම් අපේ පරිසරේ ඉන්නේ ඔක්කොම ගොඩාක් අය පුතුජනයි. ඒ අය ලෝභ දේශ මොහ සරණ යන කට්ටිය. එහෙනම් ඒවට ඇඩ ගැහෙන්නට ඕනේ. ඒ සෑම ප්‍රශ්නයටම ඔරොත්තු දෙන මානසිකත්වය අපි අදා ගන්නට ඕනේ. අපේ ජීවිතවල අනන්ත අප්‍රමාණ මේ වගේ දුර්වලකම් තියෙනවා අපි ඒවා නිවැරදි කරගන්නට ඕනේ. ඒ නිවැරදි කරගන්න අපි දක්ෂ වෙන්නට ඕනේ. මේ ලෝකේ මොනම දේ තිබුණත් අපි ඒවට කම්පා වෙන්නේ මොන විදියට මිනිස්සු ජීවත් වුණත් අපි කම්පා වෙන්නේ සහෝදර සංඝයාගේ මොනම අඩුව තිබුණත් හැංගිල්ල දික් කරන්නේ හේතුව මට ඕනේ මම රාහත් වෙන්න. මේ ප්‍රශ්නය තුල ටිකක් ආත්මార్థකාමී වුණාට කමක් නැහැ. ඇයි අපි මේ වගේ කෙලෙසියක් කමන්නේ නැහැ කියලා කිව්වේ? රාත් වෙනකම්ම අපි ළඟ කෙලෙස් තියෙනවා නම් ලෝභ දේශ මොහ නඩත්තු කරන්න පුළුවන් නම් ආර්ය මාර්ගයට සුදුසු එකක් දෙකක් කෙලෙසියක් වශයෙන් නඩත්තු කරුවත් ඒක වරදක් නැහැ කියලා හිතෙනවා. එහෙනම් මේ ආත්මාර්ථ කාමිතයේ තුලින් අපි අනිත්‍යයේ වැරදි හොයන්නේ නැත්නම් අනිත්‍යයේ ඕපදූප හොයන්නේ නැත්නම් අනිත්‍යයත් එක්ක ගැටෙන්න ඇලෙන්න යන්නේ නැත්නම් අපේ අඩු අදාගෙන පුළුවන් තරම් ඉක්මනට රාත් වෙලා පිරිනිවන් පාන්න සුදුසුකම් අපි ලබනවා නම් ඒ ආත්මාර්ථ කාමිත්‍ය තිබුණට වරදක් නැහැ කියලා අපට හිතෙනවා. එහෙනම් මේ වගේ தත්වයක් තුළ අපි ටිකක් ආත්මార్థකාමී විය යුතුයි. හේතුව මම ආවේ සමාජය හදන්න නෙමෙයි, රට හදන්න නෙමෙයි, ජාතිය හදන්න නෙමෙයි, මේ ලෝකයේ මිනිසුන්ගේ අඩුපාඩු හදන්න නෙමෙයි. මම හැදෙන්න, මම rahat වෙලා නැත්තම් මම මෙච්චර කලබල කලබල වෙනවා නම්, කම්පා වෙනවා නම් මට තියෙන අයිතිය මොකද්ද අනිත් අය හදන්න මේ දුර්වලකමවත් අපට තේරිලා නැහනේ. ඒ සෑම මිනිසෙක්ම තුන්තරා බෝධියක් පතාගෙන යනවා ඒ අයගේ පාරමිතා සම්පූර්ණ කරගෙන ඒ අය සසරෙන් එතර වෙනවා කෙනෙකුට සෝවාන් ඵලයේ සකු르දාගාම් ඵලයේ බලෙන් දෙන්න බැරි ඒ මිනිස්සු වඩලා ගන්නට ඕනේ අපිට තියෙන අයිතිය මොකද්ද ඒක බලාත්කාරයෙන් වඩවන්න අපට තියෙන අයිතිය මොකද්ද ඒ අයට ඒ දේවල් චෝදනා කරලා නිନ୍ଦා අපාස කරන්න එහෙනම් අනන්ත අප්‍රමාණ අපේ චරිතවල මෙවැනි දුර්වලකම් තිබුණා. මේ වෙනකොටත් මෙවැනි දුර්වලකම් අපි නඩත්තු කරමින් සිටිනවා. මේක නිවැරදි කරගන්නට ඕනේ. මේ අඩුපාඩු අදා ගන්නට ඕනේ. පවතින සමාජය තුළ සෑම දෙයක්ම අපට ගැළපෙන විදියට අපි අපි අඩගස්වාගෙන අපි ජීවත් වෙන්න පුරුදු වෙන්නට ඕනේ. අද මම මේ පරිසරයේ ජීවත් වෙනවා නම් මේ සමාජයේ ජීවත් වෙනවා නම් ඒ සමාජය තුළ තියෙන සෑම පරිසරයක්ම සෑම චාරිත්‍ර වාරිත්‍රයක්ම මට ඔරොත්තු සතුට දෙන මානසිකත්වය මං හදාගත්තොත් තමයි මට සතුටෙන් ජීවත් වෙන්න පුළුවන්කම ලැබෙන්නේ. එහෙම නැත්නම් හැමදාම මං ඒ පරිසරයට ගැටෙනවා, ඒ සමාජයට ගැටෙනවා, ඒ තුලින් අනන්ත අප්‍රමාණ බලපෑම් වලට ගොදුරු වෙලා ඒ සමාජයේ පරිසරයේ ජීවත් වෙන්න සුදුසුකම අයිමි කරගන්නවා. මේ වෙනකොට මේ වගේ අනන්ත අප්‍රමාණ දේවල් අපට අයිමි වෙලා සමාජයේ බලපෑම් නිසා අපතොල පටිගයක් ඇති වෙනවා. ඒක නිවැරදි කරගන්න මේ මොහොතේ ඉඳලා අපි කමටහන් වඩන්නට ඕනේ. යමක් දකිනකොට ඇස්වලට පේන යමක් තියෙනවා ඒක තුලින් අපි කැළඹීමක් ඇති වෙනවා ඒක තුලින් අපිට බලපෑමක් ඇති වෙනවා ඒ බලපෑම තුලින් අපි දකින්නට ඕනේ මේ පේන දේ තුලින් මම බලපෑමට ලක් වෙන්නේ මේක අඩගස්වා ගන්නවා. මේක තුලින් මට ගැළපෙන විදිහට මම හැඩ වෙලා ජීවත් වෙනවායි කියලා ඒ දකින දේ තුලින් ඇති වෙන බලපෑම් අඩගස්වා ගන්න කමටහන වඩන්නට ඕනේ අනන්ත අප්‍රමාණ අපට ඇයෙන්නේ අපි කැමති දේවල් නෙමෙයි සමාජයේ අනන්ත අප්‍රමාණ විවේචන නිନ୍ଦා අපාස තියෙනවා බණ කියන ආම්දුරන්ට බයින පින්වතුන් නැද්ද රාතන් වහන්සේලාට නිନ୍ଦා කරන අය නැද්ද ගෞතම තථාගතයන් වහන්සේට දොස් කියන අය මේ ලෝකේ නැද්ද බුදුවරයාටත් ඒ විදිහට බනිනවා නම් රාතන් වහන්සේට දොස් කියනවා නම් කිසිම ඵලයක් නැති අපට මිනිස්සු තේතු බෝතලයට තේ හදාගෙන තේ බිබී බනිනවා කියන එක පුදුමයට කාරණාවක් නෙමෙයි නොබැන්න නම් තමයි පුදුමේ ධර්මයට කාරණා එහෙනම් මේ ලෝකයේ ශාස්ත්‍රුන් වහන්සේලාට ඒ වගේ නිന്ദා අපාස ලැබිලා තියෙනවා ඒවා දේශනා වලින් අපි අහලා තියෙනවා එහෙනම් අපට ලැබෙන සෑම දෙයකටම අපි හැඩගැහෙන්නට ඕනේ ඒවට ඔරොත්තු දෙන මානසිකත්වය හදාගෙන අපි මේ සමාජයේ බලපෑම් වලින් නිදහස් වෙලා ජීවත් වෙන්න පුරුදු පුහුණුව ලබන්නට ඕනේ මේක කමඨාණක් වශයෙන් වඩන්නට ඕනේ අපි කැමති දේවල් මේ මේ දේවල් කියලා හදාගෙන තිබුණාට අපිට කවදාවත් කැමති දේවල් කන්න හම්බෙන්නේ හේතුව මේ සමාජයේ පුරුදු වෙච්ච පරිසරයට අනුව තමයි ලැබෙන්නේ. සමහර පරිසරවල සැරට කන්න කැමති, සමහර පරිසරවල කිරට කන්න කැමති, සමහර පරිසරවල ඇඹුලට කන්න කැමති, සමහර පරිසරවල බත් කන්නේ පාන් විතරමයි කන්නේ. එහෙනම් එක එක පරිසරවලට ආවේනික වෙච්ච ආහාර පාන, චාරිත්‍ර වාරිත්‍ර, කතාබහ, ඇසිරීම් රටා ඒ ඒ අයගේ ජීවන රටා හැම දෙයක්ම වෙනස්. අපි ඉන්න පරිසරයකට හොරොත්තු දෙන්නේ නැත්නම් පරිසරය නෙමෙයි වෙනස් කරන්නට ඕනේ. ඒකට හොරොත්තු දෙන මානසිකත්වය වඩන්නට ඕනේ. ඒ මානසිකත්වය නිර්මාණය කරගන්න කමඨාන වඩන්නට ඕනේ. මේ මොහොත වෙනකොට සමහර වෙලාවට අපේ වැඩපොළ දැන් අපට හොරොත්තු දෙන්නේ ප්‍රශ්නේ තියෙන්නේ වැඩ පොලේ නෙමෙයි. ඒ වැඩ පොලේ ප්‍රශ්න වලට ඔරොත්තු දෙන මානසිකත්වය අපට ඇදිලා නැහැ. මේ මොහොත වෙනකොට පෞල් ජීවිතය අපට ඔරොත්තු දෙන්නේ නැති වෙයි. අපි පෞල් ජීවිතයෙන් අත්හැරලා යන්න අදහස් කරගෙන ඉන්නවා ඇති. එහෙනම් මේ බලපෑම් වලට අපි ගොදුරු වෙන්නේ ඒ ප්‍රශ්න ගැටළු දුර්වලකම් ඔරොත්තු දෙන මානසිකත්වය හදාගෙන නැහැ. ඒ මානසිකත්වය හදා ගන්නට ඕනේ. සමහර සේනාසන අපට ඔරොත්තු දෙන්නේ නැහැ. ඒ ලොකු ස්වාමින් වහන්සේලාගේ චරිත ඔරොත්තු දෙන්නේ නැහැ. එතන වත්පිළිවෙත් චාරිත්‍ර වාරිත්‍ර ඔරොත්තු දෙන්නේ නැහැ. එහෙම තියෙනවා හදනවා නම් එතන හදන්නට ඕනේ පරිසරයවත් ලොකු ආම්දුරවත් එතන තියෙන සම්ප්‍රදායවත් නෙමෙයි ඒකට ඔරොත්තු දෙන අපේ මානසිකත්වයයි අපි අදා ගන්නට ඕනේ එහෙනම් මේ විදිහට අපි මේ ලෝකේ ජීවත් වෙන සෑම අවස්ථාවක් තුළින්ම අපේ දුර්වලකමක් තියෙනවා අපිට නොතේරිච්ච අපේ ලොකු අඩුවක් තියෙනවා මේ සෑම දවසකම අපිට අදා ගන්න බැරි වෙච්ච එකක් අපිට තේරුම් ගන්න බැරි වෙච්ච එකක් එහෙනම් අදින් පස්සේ මේ අඩුව තියෙන්න බෑ මේ අඩුව තේරුම් අරගෙන නිවැරදි කරගන්නට ඕනේ අපි දකින හැම දෙයක් තුළින්ම අපිට ඔරොත්තු දෙන මානසිකත්වය අපි හදන්නට ඕනේ ඒ සමාජයේ තියෙන හැම දෙයක්ම අපිට ඔරොත්තු දෙන ඒ අවබෝධය අපි ඇති කරගන්නට ඕනේ හැය එන හැම දෙයක් තුළින්ම බලපෑම් ඇති නොවන විදියට ඒ මානසිකත්වය හදාගන්නට ඕනේ. අපට ලැබෙන සෑම ආහාර පානයකටම ඔරොත්තු දෙන මානසිකත්වය හදාගන්නට ඕනේ. අපි ජීවත් වෙන පරිසරය මිනිසුන්ගේ ගනුදෙනු හැම එකක්ම ඔරොත්තු දෙන මානසිකත්වයට අපේ සිත හදාගන්නට ඕනේ. කිසිම බලපෑමකට ගොදුරු වෙන්න බෑ. ඒම ගොදුරු වෙන දුර්වලකමක් තියෙනවා ඒ අඩුපාඩු හොයලා බලලා ඒ පරිසරයට ඔරොත්තු දෙන විදියට අපි හැදගැහෙන්නට ඕනේ. ඒ මානසිකත්වය පුරුදු පුහුණු කරන්නට ඕනේ. එහෙනම් මෙච්චර කාලයක් අනවශ්‍ය දේවල් අපි ඇව්වා. අනුන්ගේ ඕපදූප ඇව්වා. අරහාන්දරෝ කොහමද? අර ගීයා කොහමද? මේ දායකයා කොහමද? අර වැඩපොළ කොහමද? මේ කට්ටිය කොහමද? අර කට්ටිය කොහමද කියලා අනුන්ගේ දේවල් හොයලා හොයලා ඒ හැම දෙයක්ම තැම්පත් කරගෙන අනන්ත අප්‍රමාණ බලපෑම් වලටපත් වුණා. මේ වෙනකොටත් අපි අසහනෙන් ජීවත් වෙන්නේ. මේ වෙනකොටත් අපි දුකෙන් ජීවත් වෙන්නේ. කම්පාවෙන් ජීවත් වෙන්නේ. කැළඹිලා ජීවත් වෙන්නේ අනන්ත අප්‍රමාණ අපේ සිතේ ප්‍රීතිය අයිමි වෙලා සංසුන් භාවය අයිමි වෙලා ඇයි රටේ තියෙන තොරතුරු ඔක්කොම ඔළුවට දාගෙන රට හදන්න යනවා සමාජයේ තියෙන සේරම තොරතුරු ටික ඔළුවට දාගෙන සමාජය හදන්න යනවා පරිසරයේ තියෙන සියලෝම තොරතුරු ටික ඔළුවට දාගෙන නාගස් සිටවන්න යනවා බෝධි රෝපණය කරන්න යනවා තේක ගස් තිබුණාම වතුර ඉවර වෙනවයි කියලා මුල් ගලවන්න යනවා රටේ තියෙන පරිසරයම හදන්න වෑයම් කරලා බලපෑම් වලටපත් වෙලා අපට අයිතියක් නෑ මේවා හදන්න අපට හැදෙන්න විතරයි අයිතිය තියෙන්නේ එහෙනම් මෙච්චර කාලයක් මේ වගේ දුර්වලකම් අනන්ත අප්‍රමාණ තිබුණා නම් අද ඉඳලා මිනිස්සු හදන්න එපා. තම තමන්ගේ අඩුපාඩු හදාගන්න සමාජය හදන්න යන්න එපා. තම තමන්ගේ අඩුපාඩු හදාගන්න මේ ලෝකේ මාධ්‍ය වලින් හැදෙන සෑම තොරතුරකටම බලපෑම් වලටපත් වෙන්න එපා. ඒ බලපෑම් වලටපත් නොවන මානසිකත්වය හදාගන්න මේ ලෝකේ පුතුජනයි ලෝභ දේශ මොහ වලින් තමයි මේ ලෝකය පවතින්නේ. එහෙනම් මේ ලෝකයේ කෙලෙස් තියෙන තාක්කල් කවදාවත් හොඳ දෙයක් ආන්න ලැබෙන්නේ නැහැ. එහෙනම් ඒවා නොහා ඉන්න එක තමයි භාග්‍යතුන් වහන්සේගේ සීලය නච්චගීත වාදිත කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. එහෙනම් මේ ලෝකයේ කිසිම තැනක අපට මාර්ගඵලලාභින් හම්බෙන්නේ නැහැ. හේතුව මාර්ගඵලලාභින් ඉන්නවා නම් උන්වහන්සේලා සමාජයේ මිනිසුත් එක්ක ගැටෙන්න යන්නේ උදකලාවේ වැඩක් බලාගෙන ඉන්නවා. එහෙනම් අපි මේ ජීවත් වෙන පරිසරය තුළ අනන්ත අප්‍රමාණ අපට මුණ ගැහෙන්නේ පුතුජන මිනිස්සු පුතුජන මිනිස්සු ළඟ අවබෝධය අඩුයි ප්‍රඥාව අඩුයි ඒගොල්ලෝ පංචකාමයන් අබාගෙන යන මිනිස්සු මිනිස්සු එහෙනම් ඒ මිනිසුත් එක්ක හැඩවෙලා ජීවත් වෙන ඒ පරිසරය මානසිකත්වය අපි අදා ගන්නට ඕනේ. එහෙනම් අපේ සමාජය තුළින් අපේ පරිසරය තුළින් අපි ජීවත් වෙන රටාව තුළින් අනන්ත අප්‍රමාණ බලපෑම් හාවනම් අනන්ත අප්‍රමාණ කැළඹීම අපිට ඇති වුණා ඒ හැම දෙයක් තුළම පටිගයක් ඇති වෙලා අනන්ත අප්‍රමාණ අපේ ආර්ය ජීවිතය කැළඹුණා නම් මේ වෙනකොටත් අපේ ගුණධර්ම පිරීලා අගුණ වැඩි දියුණු වෙලා නම් ඒ සෑම අඩුවක්ම නිවැරදි කරගන්නට ඕනේ අදිස්ථාන කරගන්න අද ඉඳලා මේ ලෝකයේ කිසිම දෙයකින් මම කැළඹීමටපත් වෙන්නේ ඒවා වල බලපෑම් වලට මං ගොදුරු වෙන්නේ නැහැ කිසිම දෙයකට මං බලපෑමක් ඇති කරගන්නේ හැඟෙන දේවල් සිතන දේවල් වලින් බලපෑම් ඇති කරගන්නේ හැම දෙයක්ම සමාජයේ තියෙනවා ඒ බලපෑම් වලට ගොදුරු නොවන මානසිකත්වයෙන් මම හැද වෙලා ජීවත් වෙනවා කිසිම කෙනෙක්ගේ ප්‍රශ්නයක් මගේ ප්‍රශ්නේ නෙමෙයි හේතුව මට ප්‍රශ්නයක් තියෙනවා තාම මං rahat වෙලා නැහැ තාම සසරෙන් එතර වෙලා නැහැ. ඒ ප්‍රශ්නෙට ඉස්සෙල්ලාම උත්තර සොයන්නට ඕනේ. ඒකට ඉස්සෙල්ලා විසඳුම් දීලා ඉන්නට ඕනේ. අනිත් අයගේ ඒ විසඳුම් හොයන්න කලින් එහෙනම් හදේ ඉඳලා අපේ අඩුපාඩු බලමු. අපේ දුර්වලකම් අපි සොයමු. ඒවා නිවැරදි කරගනිමු. සමාජයේ තියෙන කිසිම බලපෑමකට කම්පා වෙලා ඒවට ගොදුරු වෙලා කිසිම මොහොතක අපි ඒක තුලින් කම්පා වෙන්නේ නැහැ. පීඩාවටපත් වෙන්නේ නැහැ. කෙලෙස්යක් අදාගන්නේ නැහැ. අනිත් අය නිවැරදි කරගන්න අපි මේ මිනිසුත් එක්ක පොරබදින්න සටන් කර බාරගන්න යන්නේ එහෙනම් හදින් පස්සේ අපි අපේ අඩුපාඩු හොයාගෙන සමාජයේ ප්‍රශ්න ඒ සමාජයේ ජීවත් වෙන මිනිසුන්ගේ ප්‍රශ්න චාරිත්‍ර වාරිත්‍ර වල ප්‍රශ්න රටේ තොටේ ප්‍රශ්න ජාතියේ ප්‍රශ්න මොකවත් අපිට ප්‍රශ්නයක් වෙන්න බෑ හේතු ආර්ය ශ්‍රාවකයාට ඒවා මොකවත් ප්‍රශ්න නෙමෙයි අනාර්ය කට්ටියටයි ඒවා ප්‍රශ්න වෙන්නේ එහෙනම් අපේ අදහස රාත් වෙලා පිරිණිවන් පානවා නම් අපට මේ ලෝකේ කිසිම කෙනෙක්ගේ ප්‍රශ්නයක් වෙන්න බෑ අපට සිව්පසේ ලැබෙනවා නම් හැමදාම ಗುಣ වඩන්නට ඕනේ බුදුන් සරණ යන්නට ඕනේ පුළුවන් තරම් ඉක්මනට රාත් වෙලා පිරිණිවන් පාන්න සුදුසුකම අපි ලබන්නට ඕනේ එහෙනම් සමාජයේ බලපෑම් නිසා ඒ වටේ පිටේ තියෙන චාරිත්‍ර වාරිත්‍ර වලින් ඒ පවතින සම්ප්‍රදායට අනුව අපට බලපෑම් ඇති වෙලා ඒකෙන් පටිගියක් ඇති වුණා නම් කෙලෙස් ඇති වුණා නම් ඒ දුර්වලකම් දැන් අපි හදා ගන්නට ඕනේ. ඒ දුර්වලකම් නිවැරදි කර ගන්නට ඕනේ. එහෙනම් මේ වගේ දුර්වලකම් අපි අපිට හොඳට තේරෙනවා. පත්තරය බලනකොට ඇඟ වෙවුලනවා. අනේ මේ වගේ අපරාධකාරයෝ ඉන්නවද? එනවදින් නැහනේ. බලන්න මේ මිනිසුන්ට එන ප්‍රාර්ථනා කරලා පූජා කරාම ඒ පූජා කරපු දෙයකට අනුව දාණයට අනුව දැන් අපට දානයක් ලැබෙන්නේ නැද්ද? නිකන් ඉන්න මනුස්සයාට හෙනයක් පූජා කළා. අපිටත් දැන් හෙනයක් ලැබෙනවා. චේතනාම් භික්කවේ කම්මං වදාමි. අපි මේ මිනිසුන්ට චේතනාවක් ඇති කළා එනවදින්න. ඒ චේතනාවට අනුව අපටත් හෙනයක් පූජා වෙනවා. මේ මිනිස්සු වාහනයකට යට වෙලා මැරෙන්නේ කියලා අපි මේ මිනිසුන්ට ඒ අනතුර පූජා කළාම ඒ දානයේ ආනිසංස අපි තනතුරකට ලක් වෙනවා. එහෙනම් අපි මේ පත්‍රයකින් ගන්න සෑම තොරතුරු සමාජයකින් ගන්න සෑම තොරතුරු වටපිට පරිසරයෙන් ගන්න සෑම සෑම තොරතුරු ඒ නිසා ඇතිවන බලපෑම් වලින් අනන්ත අප්‍රමාණ කර්ම හැදුවා අනන්ත අප්‍රමාණ පටිගි අපි තුල නිර්මාණය කළා අනන්ත අප්‍රමාණ අපට මේ ලෝකේ ඉපදිලා දුක් විඳින්න අපිට අපිම ඕනියම කරගත්තා කොඩි විනය බන්ධනය කරගත්තා එහෙනම් ඊට පස්සේ මේ වගේ දුර්වලකම් අපි අදාගන්න අපි ආර්ය ශ්‍රාවකයෝ වශයෙන් අපි ආදර්ශමත් වෙන්න ඕනේ කිසිම කෙනෙකුගේ ඒ බලපෑම් වලට අපි ගොදුරු වෙන්නේ අපි අපේ අඩුපාඩු හදාගෙන ආර්ය ජීවිතය අපේ වැඩක් බලාගෙන අපි ජීවත් වෙනවා. එහෙනම් හදේ ඉඳලා අනිත් අයගේ අඩුපාඩු ප්‍රශ්නයක් නෙමෙයි. සමාජයේ ප්‍රශ්න අපේ ප්‍රශ්න නෙමෙයි. රටේ තොටේ ප්‍රශ්න අපේ ප්‍රශ්න නෙමෙයි. රටේ පවතින යම්කිසි ගැටලුවක් තියෙනවා නම් ඒකේ නඩුකාරය අපි වෙන්න යන්නේ ඒ ප්‍රශ්නේ පෙරකදෝරුව අපි වෙන්න යන්නේ ඒකේ අයිතිකාරය අපි වෙන්න යන්නේ අපට තියෙන එකම ප්‍රශ්නේ තාම මම රාහත්ුන්නේ මගේ අඩුපාඩු මොකවත් ඇදිලා නැහැ. එහෙනම් අපේ අඩුව හදාගන්න එක විතරයි අපේ අරමුණ අදිස්ථානයේ ප්‍රාර්ථනා වීතේ. එහෙනම් මේ මොහොතේ ඉඳලා අපි මේ කමඨාන වඩමු. මේ දක්වා අසකන දිව නාසයේ සමසිතෙන් මේ බාහිර දේවල් වලින් සමාජයේ දේවල් වලින් යම් යම් දේවල් වලට බලපෑම් ඇති වුණා නම් ඒ බලපෑම් වලට ගොදුරු වෙලා කෙලෙස් නිර්මාණය කළා නම් ඒ සෑම අවස්ථාවක්ම නිවැරදි කරන්නට ඕනේ. ඒ සෑම දුර්වලකමක්ම අපි අඩුපාඩුවක්ම හදා ගන්නට ඕනේ. එහෙනම් මේ අඩුපාඩු හදා හදාගෙන ලබාවු මිනිසත් භවයේ නැවත මේ සමාජයේ එහෙම නැත්නම් පවතින රටේ තොටෙන් අපිට කිසිම බලපෑමක් ඇති වෙලා කෙලෙසයක් ඇති නොවන විදියට පටිගයක් ඇති නොවන විදියට නිකන් ආකින්න මිනිසුන්ගේ අඩුපාඩු වලට වෛර බඳ ගන්න නැති වෙන්න අපේ දුර්වලකම් අපි නිවැරදි කරගන්නට ඕනේ එහෙනම් මේක ආයතන 6 තුලින් අපි වඩන්නට ඕනේ සෑම මොහොතක් ගානේ මේ දුර්වලකම තුලින් කෙලෙසයක් ඇති නොවෙන්නට වග බලා ගන්නට ඕනේ එහෙනම් මේ කමඨාන මේ තුලින් ලබාගත් ආ වූ දැනම අපේ ජීවිතේ නැවත මෙවැනි දුර්වලකමක් ඇති නොකරත්වා නැවත කවදාවත් මෙවැනි බලපෑමකට අපි ගොදුරු නොවේවා ඒකාන්ත වශයෙන්ම රාත් වෙලා පිරිනිවන් පානකම්ම අපේ ජීවිතයේ මෙවැනි අඩුපාඩු දුර්වලකම් ඇති නොවෙන්නට නැවත නැවත මේක 100 මැනේ කරන්නට ඕනේ මෙවැනි දුර්වලකම් ඇති නොවෙන්නට වග බලා ගන්නට ඕනේ එහෙනම් මේ භවයේ රාත් වෙලා පිරිනිවන් පාන්න මේ ලැබේ ලබාපු මිනිසත් භවය අවසාන භවය බවට පත් මේ කමඨාන මේ අවබෝධය අපි සියලු දෙනාගේම පිරිණිවීම පිණිස හේතු වේවා වාසනාම වේවා කියලා සාදු කියන්න සියලු දෙනාටම තෙරුවන් සරණයි